ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ආයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භ කිරීමට සූදානම් වන්නේ විශේෂ දවස් උද්වක් මාසේ නත්තල පවුණා සුනාමි ව්‍යසනය සිහිපත් වෙනවා විවිධාකාර විපත්ති යුද්ධ කලකෝලාහල ජීවිත හානි පරිසර හානි දේපලහානි අතරින් ජීවිතය නැමැති ගඟ ගලාගෙන යනවා. ඉතින් මේ සියලු වස්දොස් අනමින අකාමකා දමාගෙන නව වසරක් තව දින කීපයකින් උදා වෙනවා. අවදි වූ පසු ඇඳෙන් නැගිටින්නට පෙර තත්පර කිහිපයක් හෝ ඇඳෙහි වාඩි වී සිට කිසියම් හොඳ සිතුවිල්ලක් තමා තුළ ඇති කරගන්න මෙය Taman අදහන ආගම දහමට අනුව ඇති කරගත් සිතුවිල්ලක් විය හැකි. කදිම පොතක් කියවුවා දීපාල් සූර්ය ආරච්චි විසින් ලියන ලද සිහියෙන් සිටීම කියන පොත. ඒ පොත කියවනු ලැබීමෙන් ලැබූ ආස්වාදයෙන් උපුටාගත් අදහසක් තමයි ඒ කියවේ. පහුගිය දිනක පාකිස්තානයේ සිද්ධ වූ ඊටාම ඛේදජනක ඉරණමකට ලක්වුණු ප්‍රියන්ත මහතා සිහිපත් වෙනවා සියල්පට්හි ඝාතනයට ලක්වුණු මේ සියලු දේවල් එක්ක පටු ජාතිවාදයක් ආගමික උන්මත්තක භාවයක් ලෝකේ පුරා පැතිරලා තිබුණා ඒ සියල්ල අකාමකා දැමීමට අවශ්‍යයි රවීන්ද්‍රනාත් tagore තුමා මහත්මා ගාන්ධිතුමාට මහත්මා යන නම ලැබුවා. ඒ ගාන්ධිතුමා තාකූරයන් හමුවන්නට ආපු වෙලාවේ කවුරුත් හිටියේ නැහැ ඔහුගේ ලුණු සටනට යන්න අධිරාජ්‍යවාදී යුගයේ ගාන්ධිතුමාට ගීතයක් ලියලා දුන්නා රවීන්ද්‍රනාත් tagore විසින්. ඒ ගීතය ලෝක ප්‍රසිද්ධ වුණා. ලංකාවේ ඒ ගීතය ප්‍රසිද්ධ වුණා. ඒ ගීතය සුචිත්‍ර මිත්‍ර ඇතුළු බොහෝ අය වරින් වර ගායනා කොට තිබෙනවා. අපි උත්සාහ කරනවා ඉදිදා සංග්‍රහයට එම ගීතය රස විඳින්නට එක් කර ගන්න. যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো যদি তোর নাম শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না পায় ওরে রে ওরা কেউ কথা না পায় যদি সবাই থাকে মুক্তির আলে সবাই করে ভয় যদি সবাই থাকে মুক্তির আলে সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে ফুটে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ গগন পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাটায় তুই রক্ত মাখা চরণ তালে একলা দল রে তবে পথের কাটায় তুই রক্ত মাখা চরণ তালে একলা দল রে যদি তোর ডাক শুনে কেউ না ඉස්තවතු මනුස්සානම් බුදුන් වහන්සේගේ දේශනාව දරුවන් තමයි දෙමව්පියන්ගේ උතුම් වස්තුව දරුවන්ට දෙමව්පියන් නැතිවීම දෙමව්පියන්ට දරුවන් නැතිවීම නෑදෑයන් හිතවතුන් නැතිවීම ස්වාභාවික විපත් වගේම යුද කලකෝලාහල බවදී සිද්ධ වෙනවා. සුනමි අවස්ථාවත් ඉබන්දා. ඒ දුක්බර වැළපුම් අතීතය අපට සිහිපත් වෙන දිනය. දෙසැම්බර් 26. මේ පිළිබඳව ගීත කිහිපයක් ලංකාවේ නිර්මාණය වුණා. ඒ ගීත අතරින් එවිදා සංග්‍රහයට අප තෝරගන්නවා රෝහණ බද්දගේ සංගීතඥයා විසින් ගී පද රචනා කරමින් තනුව නිර්මාණය කරමින් සංගීත අලංකාර යොදමින් සම්පාදනය කළ ගීතය මෙය ගායනා කළේ ආචාර්ය රශ්මි සංගීත ගායන ශිල්පිනියයි කල්ප විනාශයේදී මහා සාගරය වෙරළ සීමා ඉක්මවා ගොඩගලා යනවා. කල්ප විනාශයේදී උවත් සත්පුරුෂයන් තමන්ගේ ආචාර ධර්ම සීමා බිඳින්නේ නැහැ. ඒ.එච්. පියසේන ගුරුතුමා විසින් ලියන ලද සුබැසි මුතුහර පොතෙන් තමයි එය උපුටගත්තේ. අධ්‍යාපනය ගැන කතා කරද්දී අරගලයට ලියූ කවි කියලා පොතක් පිට වුණා නදීරා සායක්කාර විසින් රචනා කරන ලද. ඒ පොතත් මතක් කරන අතර The Blackboard in the Jungle Victoria J බේකර්ගේ පොත වනගත පාසල නමින් ඉතා විශිෂ්ට පරිවර්තනයක් කර තිබෙනවා සමරසිංහ ගුණසේකර ආචාර්යතුමා විසින්. ඒ පොත අති විශිෂ්ට පරිේශනයක්. මොනරාගල වැනි පළාත්වල මේ අතිශය දුෂ්කර අධ්‍යාපන කාර්යයේ නිරත ගුරුවරු, විදුහල්පතිවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන්ගේ ජීවිත පිළිබඳ විවරණයක් ඒ පොතේ ඇතුළත් වෙනවා. එයත් සිහිපත් කරමින් මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහු විසින් ලියන ලද ගීතයක් සංගීතවත් කරමින් ගායනා කළා අනිෂ්කා හෙට්ටිආරච්චි විසින් අපි ඉරිදා සංග්‍රහයට එම ගීතය එකතු කරගන්නට බලනවා පෙතිසේ මුව ලකලයි වදන් සඳුන් මෙන් සිසිලයි දිවගෙහි මී පැණි බහුලයි දුදනන් හද හලා හලයි දුර්ජනය පියකරු මුහුණක් මවා පෙන්වයි මී පැණිමෙන් මිහිරි වූද සඳුන් මෙන් සිසිල් වූද ආකර්ශනීය කතා කියයි එහෙත් ඔහුගේ හදවතේ ඇත්තේ හලාහල විෂයි. හලාහල විෂ විශාල විනාශයක් ලෝකයට අත් කරනවා. පහුගිය දිනක නදී ගීතය කියන පොත හතර සැරයක් කියෙව්වා. එය පරිවර්තනය කළේ පුෂ්කර වන්‍යාලච්චි විසින්. එහි පදනම වන්නේ රවීන්ද්‍රනාත් tagore තුමා. tagore තුමා මෙහෙම කියනවා. ජාතිවාදය අපගේ අවසාන ආධ්‍යාත්මික නවාතන විය නොහැකි මගේ රැකවරණය මනුෂ්‍යත්වයයි මා ජීවත්ව සිටිනාතෙක් ජාතිවාදයට මනුෂ්‍යත්වය ජය ගැනීමට ඉඩ නොදෙමි කියලා. ඉතින් හැම ආගමකම ප්‍රචණ්ඩත්වය ඉවත් කරලා තියෙනවා. සත්‍ය සායතුමාගේ මානව වටිනාකම් පහක් පිළිබඳ දේශන මතක් වෙනවා. සත්‍ය ධර්ම ශාන්ති ප්‍රේම අහිංසා හැමෝටම ආදරය කරන්න හැමෝටම සේවය කරන්න. එතුමා කියනවා love all serve all කියලා. ඉතින් මේ කාරණා සිහිපත් කරමින් යමුනා මාලනී පෙරේරා කිවිඳිය ඇය විසින් ලියන ලද අලුත්ම ගීතයක් ඉරිදා සංග්‍රහයට අපි එකතු කරන්නට බලාපොරොත්තු වන්නේ. එම ගීතය සංගීතවත් කළේ ගිටාර වාදන ශිල්පයෙහි කෙළ පැමිණි සංගීතකරුවෙක්. ඒ මහින්ද බණ්ඩාර. ගායනා කළේ කලාසූරි ලතා වල්පොල අද්විතීය ගායන ශිල්පිනියයි. ඇයට අපි දීර්ඝායුෂ අතනවා. අනුර දසනායක සමග ගැයූ මේ ගීතය අපේ මාතෘ භූමියට පූජෝපහාරයක් වේවා කියලා වර්ෂයක් නිම වෙන්නට ආසන්න මේ වෙලාවේ පතනවා. අපේ ඈසිත රිදවයි ඉදිරි ගමන ඇගෙනුම වල්කව් වාද වේද අපේ ඈසිත රිදවයි ඉදිරි ගමන ඇගෙනුම වල්කව් වැඩ බලන උපකුලපතිවරයා. ඔහු එහිම පශ්චාත්තුපාදී පීඨයේ පීඨාධිපතිවරයාද වනවා. කාලයක් තිස්සේ සංගීත විද්‍යාව කියන විෂය ඔහු ඉගැන්වුවා. මියුසිකොලොජි මේ තා ගැඹුරු වටින විෂයක්. ඒ දේශනමාලාව චිල්ටස් දයවංශ සහ කෝලිත බහනු විසින් සංස්කරණය කරලා ඊයේ පෙරේදා අප අතටපත් වුණා. සංගීත සංකතන මේ පොත පුද කරලා තිබෙන්නේ ආචාර්ය අනුර රත්නසේකරට. අනුර රත්නසේකර මහාචාර්ය දයා රත්නසේකරගේ පුතා. මේ කාරණය කියද්දී මතක් වෙනවා කලකට පෙර අපාතර ජීවත් වුණු දන්ත වෛද්‍ය රංජන් අබේසිංහ සංස්කෘති සංගරාවට වරින් වර සංගීත විද්‍යාව සංගීත රසවින්දනයේ මනෝවිද්‍යාත්මක පදනම ගැන ඔහු විසින් විවිධ ලිපි ලේඛන ලියලා තියෙනවා. මේ ගැන උනන්දු තව මහාචාර්ය කෙනෙක් ඉන්නවා ඒ රංජිත් ප්‍රනාන්දු මහාචාර්යතුමා. මහාචාර්ය කෝලිත භානු දිසානායක සංගීතඥයෙක්. ඒ වාගේම ඉතා විශිෂ්ට ගායකයෙක්. සම්මානනීය ගායකයෙක්. බොංකා සම්මානද ඔහු දිනාගෙන තිබෙනවා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව තානාපති කාර්යාලයේ විශිෂ්ට සම්මාන. අපි ඉරිදා සංග්‍රහයට ඇරයුම් කරන්නේ මහාචාර්ය කෝලිත බහනු දිසානායකගේ මధుර ගායනයක් කටහඬ අවදි කර ඉදිරිපත් කරන්න මේ කෝලිත බහනු දිසානායක සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක. පෙරවට